නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසෙත් මේ පින්වතුන්ට වාසනාව ලැබෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පින්පව් ගැන තියෙන ලොකු විස්තරයක් අඩංගු ඒ විමානවත්තු පේතවත්තු දහම් පරයයෙන් අපි ඉගෙන ගන්නේ විමානවත්තුවේ දිව්‍යන්ගේ විමානවල ඒ දෙවිවරු සැප විඳින්නේ කුමන කුමන පින් කරලාද කියලා දැනගන්න එකට. ඉතින් ඒ නිසා අද දවසේ දිවසින් දුටු දෙව්ලොව සැප උතුම් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ පූනෑව මැදවච්චය යන ලිපිනේ පදිංචි පින්වත් කැලුම් සමීර මහත්මයා සහ පොළොන්නරුවේ ජයන්තිපුර පදිංචි පින්වත් චාමික හිට්ටිආරච්චි මහත්මයා දිලිනි විමලරත්න මහත්මිය යන පින්වතුන් එකතු පහදු වෙලා අද මේ ධර්ම දානය සිද්ධ කරන්නේ ලක්විර ගුවන්විදුලිය සහ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මේ උතුම් ධර්ම දානයේ ලෝක සත්වයාට සලසලා දෙන පින මේ දායකත්වයේ දරන මේ පින්වතුන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස යහපත පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා ඒ ගැන හිතලා අප්‍රමාණ සන්තෝෂයට සතුටටපත් වෙන්න ඕන. ඉතින් පින්වත්නි අදත් අපි ඉගෙන ගමු උතුම් විමානවත්තුවක්. දැන් අපි මීට කලින් වැඩසටහන ඉගෙන ගත්තා නටුවෙන් ගිලිහුණ මල් අටක් පූජා කරලා. ඒ පින් වලින් කාශ්‍යප බුද්ධ ශාසනයේ දෙව්ලොව ඉපදිලා අදටත් දෙව්ලොව සිටිනවා. එතකොට ඒ අතරතුර ඒ දිව්‍ය ආශිර්වාද නම චුත වෙලා ආපහු ඒ දිව්‍ය විමානෙම උපදිනවා. ඒ විදිහට තමයි ඒ බොහෝ කාලයක් දිව්‍ය ලෝකේ වාසය කරන්නේ. ගොඩාක් කාශ්‍යප බුද්ධ ශාසනේ පින් කරගත්ත ගොඩාක් අය දැනටත් ඉන්නවා. දැන් ඊළඟට ඒ වගේ තමයි පින් කරගත්තොත් කෙනෙක් ගෞතම බුද්ධ ශාසනේ ඔහුට මෛත්‍රී බුද්ධ ශාසනේ දක්වාම සමහර ලාට දෙව්ලොව ඉන්න පුළුවන්. සාමාන්‍ය සාමාන්‍ය බුද්ධාන්තරයක් දෙව්ලොව වාසය කරනවා කියන එක සුළු දෙයක් කියලා හිතන්න එපා. ඇයි ඒ අතර කලබගෑනි කොච්චර වෙනවද? ඒ අතර මිනිසුන්ගේ අතින් කොච්චර පව් සිද්ධ වෙනවද? මනුස්සලෝක ඉපදිලා. ඉතින් ඒ වගේ සතර අපායට වැටෙනවනේ. ඉතින් ඒ නිසා මේ දෙව්ලොව සැප කියන එක ඒ සුගති රැකවරණය සාමාන්‍ය දෙයක් නෙවෙයි පින්වත්නි. ඉතින් ඒ වගේම තමයි අපි දුටුවා නේති ප්‍රකරණය මේ අසිරිමත් පොත් වහන්සේ කියලා මේ මහමෙවුනාවේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තනය කරන ලද පොත නිත්‍ය ප්‍රකරණේ ත්‍රිපිටක ග්‍රන්ථයේ පින ගැන තියෙන විස්තර තියෙන තැන්වල තියෙනවා ඒක 16ක් තමන්ගේ ස්වාමියාත් එක්ක දම් මේ මල් පූජා කරද්දී ඒ මලක් බිමට වැටුණා. ඊට පස්සේ ඔහු කූඩේ තියලා අර බිමට වැටිච්ච මල පූජා කරා. ඒ පින්බලයට අපේ ගෞතම බුද්ධ ශාසනයේ අරහත්වයටත්පත් වුණා. එක මලක් පූජා කරලා. ඉතින් ඒ නිසා අපිට අර සමාජයේ තියෙන නීති රීති රෙගුලාසි නෙවෙයි. දැන් සාමාන්‍ය සමාජයේ තියෙන නීති රීති රෙගුලාසිනේ බිම වැටිච්ච මල් පූජා කරන්න හොඳ නෑ. ඊයේ ඔය වගේ ගොඩාක් දේවල් මිනිසුන්ගේ තියෙනවනේ ඉතින්. තමන්ගේ ගෞරවය තමන් රැක ගන්න ඕන. එහෙම කියලා බිම වැටිච්ච මල් පූජා කළත් අප්‍රමාණ පින් සැරසෙනවා කියලා. ගහේ සමම්පිච්ච මල් තියෙද්දී බිම වැටිච්ච මල් මේ පූජා කරනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. වෙන විකල්පයක් නෑ හිතනවා. ඒක තේරුම් ගන්න ඕන. ඉස් දැන් සේපාලේ කමල් සාමාන්‍ය බිමෙන් බිමට වැරිච්ච මල් එකතු කරලා හොදලානේ පූජා කරන්නේ. සමහර අය කරනවා සේපාලික ගහේ යට බිම පිරුවට අතුරලා ඒ පිරුවට වැටෙන මල් පූජා කරනවා. ඒකත් හොඳයි. ඒකත් හොඳයි. ඉතින් ඒ නිසා තම තමන් කරන පිළිවෙලට විපාක සැලසෙනවා. අහවල් දේ හොඳ නෑ කියලා එකක් නෑ. දැන් ඉදිරියට තියෙනවා බලන්න දියබෙරිලියා මල් පූජා කළා දිව්‍ය ලෝකෙ ඉපදිලා තිනවා දියබෙරිලියා මල්. මතකද වැටකොළු මල් හතරක් පූජා කරන්න ගිහිලා මගදී මැරිලා දිව්‍ය ලෝකේ විඳපු විස්තර විපාක. ඒ නිසා මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ සුළු දෙයක් නෙවෙයි. මේවා සාමාන්‍ය මිනිස්සෙකුට හිතා ගන්නවත් බෑනේ සාමාන්‍ය ඉදිකට්ටක් පූජා කළා මෙහෙම වෙයිද කියලා හිතන්නවත් බෑනේ. ඒකයි මේ අචින්තියයි කියන්නේ. යම්කිසි කෙනෙක් ආග්‍ර දෙයකට පැහැදුනොත් විපාකෝ හෝති අචින්තයෝ. ඒවා හිතන්න බෑ. සිතාගත නොහැකි විපාක සැලසෙන්නේ. ඉතින් ඒ නිසා දැන් බලන්න ඊළඟට අද අපි ඉගෙන ගන්න තියෙන්නේ පහ විමානවත්වයේ පහේ 11 වෙනි කතා වස්තුව. ඒ වස්තුවේ තියෙන අප්‍රමාණ සැප විඳින දිව්‍ය විශාල දිව්‍ය ඇතෙක් මත විමානයක් තියෙන දිවියෙක් මේ දෙවියගෙන් මොගල මහරහතන් වහන්සේ අහලා බලනකොට මොකද්ද කරගත්ත පින කියලා කියනවා මං අතීත ජීවිතේ මනුස්ස ලෝකයේ මිනිස්සෙක් වෙලා හිටියේ. මං ඒ සදහන් ඇස් ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වූ උපාසකෙක් වෙලා හිටියා. මං සතුන් මැරීමෙන් වැළකුණා. ලෝකේ සොරකම කියන දේ මම දුරු කළා. මං මත් වෙන දේවල් පාවිච්චි කරපු කෙනෙක් නෙවෙයි. බොරු කියපු කෙනෙකුත් නෙවෙයි. මං සතුටු වුණේ මගේ බිරිඳත් එක්ක විතරයි. මම දන් පෑම් පූජා කරගත්තේ පහන් සිතින්. පිළිවෙලකට මහා දාන මම දීලා තියෙනවා. ඒ පිනෙන් තමනේ මෙච්චර සැපක් සොම්නසක් මට ලැබුණේ කියලා ඒ දෙවිය කියනවා. එයා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය හිටපු උපාසකයෙක්. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රැකලා දානමාන දීලා ඒ සුචරිතේ මුල් කරගෙන දෙව්ලොව ඉපදුණා. ඊට පස්සේ දැන් අපිට අද විශේෂ කාරණාවක් තව කතා කරන්න තියෙනවා. ඒ තමයි ඊළඟ විමානවත්වේ තියෙන කාරණාව මේ දිව්‍ය පුත්‍රයාත් මුගලම් මහරහතන් වහන්සේට කියා සිටින තවත් මේ දිව්‍ය රාජේ ඒ දිව්‍ය රාජයා කළා තියෙන පින විශේෂයි මොකද්ද මේ මනුස්ස ලෝකයේදී ස්වාමීන් වහන්සේලා සැවැත් නුවරට වඩිනවා සැවැත් නුවරට වඩිද්දී සැවැත් නුවරට අඩ යොදුනක් තියෙද්දී ඒ කියන්නේ කිලෝමීටර් 5ක් විතර දුරින් රෑ වුණා උන්වහන්සේලාට. අවට යන්න එන්න තැනක් නැතුවම ළඟ තියෙනවා මේ ඔක්කු විමානයක්. ඒ කියන්නේ ඔක්කු මේ කුඹුරක් කෙතක්. ඔක්ගස්. ඒ කෙත ළඟට ගිහිල්ලා යනකොට ඒ කෙතේ කෙත බලාගන්න මේ පාලකයා මේ මොන ගැහුණා මොන ගැහුණට පස්සේ ඇහුවා මේ අනේ සැවැත් නුවරට කොච්චර දුරද ස්වාමීනි අඩ යුදුනක් තියෙනවා දැන් යන්න පුළුවන් අනේ ස්වාමීන් වහන්සේ මේ අඳුර වැටෙන වෙලාවේ දැන් නම් යආගන්ට වෙලාව මදි අනේ අපිට ඉන්න තැනකුත් නැහෙනි ඔබ වහන්සේලා කැමති නම් මං ඉන්න තැනක් හදලා දෙන්න අනේ කොහෙවත් කමන්නේ ඩිංගිත්තම් මේ රැය පහන් වෙනත් කල එහෙනම් ඉන්න ස්වාමීනි කියලා යා අර මේ උක්කෙතේ අර උග්ගස් තියෙන මේ කෙතේ උග්ගස් ටිකක් මෙහෙම නමලා උඩින් ගැට ගහලා ඒකට පිදුරු දාලා මට පින්න වැටෙනවාට යටටත් පිදුරු දාලා ස්වාමීන් වහන්සේ මේක වැඩෙන්න කිව්වා. තවත් තැනක උග්ගස් ටිකක් එහෙම එකතු කළා ඒකට උඩින් තනකොළ දාලා බිම් වටේ පිටේ තිබ්බ ওই ලොකු තනකොළ ටිකක් කපලා උඩින් දාලා යට තනකොළ අතුරලා ඒකේ ඉන්න කිව්වා. තව එකක් එහෙම මේ මේවා කරනකොට උපාසකේ මංගව පරණ සිවුරක් තියෙනවා. කියලා අර ස්වාමීන් වහන්සේ පරණ සිවුරක් දුන්නා. ඊට පස්සේ අර උග්ගස් ටික එකතු කරපු එකට උඩින් පරණ සිවුර දාලා යටටත් පරණ පොඩි සිවුරක් මේ පච්චතරණයක් අතුරලා ඒකේ ස්වාමීන් වහන්සේ ඇතු වුණා. කුටි තුනයි. උදේ පාන්දරම ඔහු මේ උක්පැණි වලින් හාල් ටිකක් හාල් ටිකක් ලිපේ තියලා උක්පැණි දාලා කිරිබතක් හදලා පූජා කළා තුන් නමට. ස්වාමීන් වහන්සේලා තුන් නම. ඊට පස්සේ උන්වහන්සේලා සෙත් ප්‍රාර්ථනා කළා යන්න හදනකොට මේ කිව්ව ස්වාමීනි එහෙනම් අනුකම්පාවෙන් කියලා මේ උග්ගහක් අරන් කෑලි කපලා පාත්‍රවලට දෙම මගදිමුත් වළඳන්න කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා ඒ උග් ටිකත් මෙහෙම තියාගෙන දැන් වඩිනවා. වඩිනකොට ඒ ඉඩමේ අයිතිකාරයා එනවා. දැන් මේ උක්කෙතේ අයිතිකාර මිනිසයා. ඒ මිනිස්සයා එනකොට දැක්ක පාත්‍රවල උග්ගස් තියෙනවා. මේ ඔබ වහන්සේලාට කොහෙන්ද උග්ගස්? අන්න අහවල් කෙතින්. කවුද දුන්නේ? ඒ කෙත බලාගන්න එක්කෙනා තමයි දුන්නේ. අපි ඊරෑ හිටියෙත් එහි කියලා කිව්වා. නෑ ඊට පස්සේ ඇහුවා කොහේ ඉඳලා දෙන්නේ? ඊට පස්සේ කිව්වා අපි මේ සැවැත් නුවර මෙහි මොකද? ඊයේ ආගන්න තැනක් නැතුණා මෙතන හිටියේ කියලා. ඔහු මහා බමුණෙක්. සංඝයා පේන්න බැරි කෙනෙක්. ආවා කේන්තියක් හයියෙන් හයියෙන් අඩිය තියලා එන ගම මගදින් ගත්ත හොඳ රීටකුල්. ලොකු පොල්ලක්. අරගෙන මේ අර මේ කෙත බලාගන්න මනුස්සයට මෙහෙවරෙන් කියලා ආයේ කතා කිසි දෙයක් කතා බහ කළේ නැහැ ඔළුවටම ගැහුවා. එතනම මැරිලා වැටුණා. මේ මිනිසුන්ට තරහා කියන එක බලන්න ක්‍රෝධය වෛරය දැන් බලන්න බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රහතන් වහන්සේලාගේ කාලෙත් මිනිසුන්ට වෙච්ච අකරතැවි බලන්න මේ මිනිස්සු මැරෙනවා කියන එක මිනිසුන්ට කරදර එනවා කියන එක මිනිසුන්ට ලෙඩ දුක එනවා කියන එක පින්වතුනි ආශ්චර්ය දෙයක් නෙවෙයි ආශ්චර්ය දේ තමයි මම දවසක්වත් අපි සැනසෙල්ලෙන් හිටපු එක ඊට පස්සේ මේ මිනිස්සු එතනම මැරිලා තමයි මේ දිව්‍ය විමාන ඉපදුනේ ඇත් වාහන ඊළඟට තූර්ය වාදන දිව්‍යාංගනාවෝ ඊළඟට යාගේ සම්පූර්ණ විමානයේ තියෙන ඇත් විමානයක් මහ විශාල ඇතෙක්ගේ පිට ඉතින් ඒ නිසා දිව්‍ය ගාන්ධර්වය ඇවිල්ලා ඔහුව සතුටු කරවනවා. අප්‍රමාණ සැප සම්පත් විඳිනවා. මේ දෙවියා ඉපදුනේ සුධර්මා කියන දිව්‍ය නිකායේ. තවතිසාවේ සුධර්මා කියන දිව්‍ය නිකායේ. හොඳටම දහම නිතර ඇහෙන දිව්‍ය නිකායක්. ඉතින් කියනවා මම මනුස්ස ලෝකෙ ඉඳින් ඕන ඔය කුටි පූජාව තමයි කළේ කියලා කියනවා. උක් දඬු වලින් ගයක් හැදුවා, තන වලින් ගයක් හැදුවා, රෙදි පිලි වලින් ගයක් හැදුවා. ඉතින් මේ ගෙවල් තුනෙන් එකක් දීපු නිසායි සුධර්මා කියන දිව්‍ය දිව්‍ය නිකායේ ඉපදුනේ. ඉතින් බලන්න එහෙම මේ කුටියක් හදලා ඒ විදිහට දිව්‍ය සැප වින්දානම් සාමාන්‍යයෙන් අද කුටි සෙනසුන් පූජා කරන අය සියලු පහසුකම් සහිතවනේ. වැසිකිලි කැසිකිලි සහිතව මම්මාවත් සාක්මන් ඒ ඔක්කොම සහිතව අද කාලේ මිනිස්සු කුටි හදලා පූජා කරනවා. ඒතකොට මේ කුටි හදලා පූජා කරන මිනිස්සුන්ට කොච්චර පිනක්ද? මේකේ තියෙන වටිනාකම තමයි පින කිරීමයි සිත පහදවා ගැනීමයි. අමාරුම දේ තමයි පිනක් කරනවට වැඩිය හිත පහදවා ගන්න එක. ඉතින් ඒ නිසා තමන් කරපු පින් දහම් කුසල් දහම් ගැන නිතර දෙවේලි සතුටින් වාසය කරන්න සිහි කරලා ඊට පස්සේ ඊළඟ දිව්‍ය විමානේ කතාවක් තියෙනවා මේ සුජාත විමානේ ඒ තමයි අස්සක රටේ අස්සක රජුරවන්ට පුතෙක් ඉපදුණා. ඔහුගේ නම සුජාත. ඊට පස්සේ මේ සුජාත කුමාරයා ටිකක් ලොකු වුණාට පස්සේ කුමාරයාගේ මව් වග බිසව කලුරිය කළා. වෙන බිසවක් ගෙනාවා. කාලයක් යනකොට දරුවෙක් ලැබුණා. එතුමා සන්තෝෂ ටිකව බිසව ඔයාට ඕනම වරයක් දෙන්නම්. පස්සේ ගන්නන් රජතුමනි ඒ දෙවෙනි කුමාරයාට අවුරුදු 16 වුණාට පස්සේ ඒ විසව කිව්වා මගේ මගේ පුතාට රජකම දෙන්න ඕන කියලා. මහරජුරු කිව්වා මොනවද මේ මේ කියන්නේ ලොකු කුමාරයා සුජාත කුමාරයා ඉදින් කොහොමද පොඩි එක්කිනාට රජකම දෙන්නේ? ඊට පස්සේ මහරජුරුවන්ට හිතුණා මේ කුමාරයාට අනතුරක් වෙයි කියලා පුතේ උඹ වෙන රාජධානියක ජීවත් වෙනින් කිව්වා. අනේ රජතුමනි මං වෙන රාජධානියක මට ඉන්න බෑ මං කැලේට වෙලා මං කැලේ සතුටින් ඉන්න මං හරි කැමතිකෝ කැලේ ඇවිදින්න. ඉතින් කොහොම හරි කොහේ හරි බේරිලා ඉඳලා මම මැරිච්ච කාලෙක ඇවිල්ලා රජකම ගනින් කිව්වා. ඊට පස්සේ මේ කුමාරයා දැන් දඩයම් කරගෙන කැලේ වාසය කරනවා. ඔහොම ඉන්නකොට මේ කුමාරයා කලින් කාශ්‍යප බුද්ධ ශාසනයේ මහාන වෙලා හිටපු කෙනෙක්. ඉතින් කාශ්‍යප බුද්ධ ශාසනයේ මහාන වෙලා මෙයාගේ යාළුවෝ දෙව්ලොව ඉන්නවා. බලන්න සත්පුරුෂයොත් එක්ක ඉන්න එකේ වාසනාව. සත්පුරුෂය ඇසුරු කිරීමේ වාසනාව. සත්පුරුෂයන්ගේ දහම දන්නේ කේ වාසනාව. ඊට පස්සේ මොකද උනේ? ඒ එක දෙවියෙක් මොයෙක් විදියට වෙස්මාරු කරගෙන අර කැලේ ඊටපු කුමාරයා ළඟින් දුවගෙන ගියා. ඊට පස්සේ කුමාරයා දුන්නා ඊතලේ අරන් දිව්වා. ඒ මුවාගේ ඒ කැලේ ඉන්නවා කච්චාන මහරහතන් වහන්සේ. මේ අපේ බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාපු කාලේ. අපේ බුදුරජාන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ වෙච්ච එකක්. කච්චාන මහතරහතන් වහන්සේ කැලේ හිටියා. කච්චාන මහරහතන් වහන්සේ කියන්නේ ඊටමත් ශරීරයේ අතිශයින් රංවන් මහා ආනුභාව සම්පන්න රූප సౌందర్యයක් තියපු උත්මයෙක්. උන්වහන්සේ තමයි කෙටියෙන් දේශනා කරපු ධර්මයේ විස්තර විභාග වශයෙන් දේශනා කරන්න දක්ෂ. කච්චාන මහරහතන් වහන්සේ ගේ ශරීරේ රංවන් පැහැවුනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ මීට කලින් පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය හදද්දී රංගඩොලක් පූජා කළා. ඒ රංගඩොල් පූජාවේ ආනුභාවයට උන්වහන්සේ උපනෝපන් ජීවිතේ රත්තරන් පාටයි. ඊට පස්සේ ඒ කච්චාන මහරහතන් වහන්සේ තමයි ඒ කැලේ හිටියේ. ඒ රහතන් වහන්සේ ඉස්සරහට තමයි අර මුවා දෙවියා මුවෙක් විදිහට විස්මාරු කරන ඇවිල්ලා අර කුමාරයා එතෙන්ට ගෙන්නවා. දැන් අපේත් මිහින්තලාවේ මිහිඳු මහරහතන් වහන්සේ ළඟට දේවානම්පියතිස්ස රජුරෝ කැඳගෙන ගියේ මිහින්තලා පර්වතවාසී දෙවියෙක්නේ විස්මාරු කරගෙන ආවේ මුවෙක් විදියට. බලන්න මේ සත්පුරුෂයන්ගේ ඇසුර. ඊට පස්සේ ඒ වෙලාවේ තමයි ඒ වෙලාවේ තමයි අර කුටිය ඉස්සරහ පිට දැන් අර කුමාරයා ඉන්නවා මුවා නැහැ. ඒ වෙලාවේ කච්චාන මහරහතන් වහන්සේ තමයි අහන්නේ ඔබේ අතේ දුන්නක් තියෙනවා. අන්න දැන් තමයි විමානවත් පටන් ගන්න. හොඳ මෝරපු අරටුවකින් කළ මේ දුන්න හරි දැඩි. එහි එක් කොනක් පයින් ඔබාගෙන ඉන්නේ. කවුද ඔබ? රජ කෙනෙක්ද? රාජකුමාරයෙක්ද? එහෙම නැත්නම් වනාන්තරයේ ඇවිදගෙන යන වැදි පුත්‍රයෙක්ද? සුජාත කුමාරයා කියනවා ස්වාමිනේ මං වනාන්තරයේ ඇවිදිනවා මං අස්සක රජුරුවන්ගේ පුතා. පින්වත් භික්ෂුව ඔබට මගේ නම කියන්නම්. මං ගැන කවුරුත් දන්නේ සුජාත කියලා. මම මේ මුවන්ව හොයාගෙන යනවා. එහෙමයි මේ වනේ ඇතුළට ආවේ. මම මුවෙක්ව දැක්කේ නෑ. මම මේ නැවතුනේ ඔබව දැකලා. කච්චාන මහරහතන් වහන්සේ කියනවා ඔබ මහා පින්වන්තයෙක්. ඔබේ පැමිණීම යහපත් එකක්මයි. ඔබේ පැමිණීම අයහපත් එකක් නන් නොවේ. ඔන්න ඔතනින් වතුර අරගෙන ඔබේ පාස් හොදා ගන්න. මේ තියෙන සීතල වතුර ඔය පැන් ගෙනාවේ කන්දේ ගුහාවෙන්. රාජපුත්‍රය ඔයින් පෑන් ටිකකුත් වළඳලා මේ ඇතිරිල්ලේ වාඩි වෙන්න. ඊට පස්සේ මහා මොනීන්ද්‍රයාණෙනි ඔබේ වචනය හරිම සුන්දරයි, කංකලුයි, කිසි වරදක් නෑ, අර්ථවත් මధుරයි. තේරුමක් ඇතුවමයි ඔබ කතා බස් කරන්නේ. ඉතින් අර කතා කරන ක්‍රමයටම සුජාත කුමාරයා පැහැදුනා. ඊට පස්සේ කියනවා ශ්‍රේෂ්ඨ ඍෂිතුමනි මේ වනේ වාසය කරන මොන වගේ දෙයකටද ඔබ වහන්සේ ඇලිලා ඉන්නේ මේ කැලේකට වෙලා මං අහන්නේ මේ ගැනයි. ඔබ වහන්සේගේ වචනේ අහලා අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන අපි පිළිපදින්න කැමති ඔබ වහන්සේ කියන දේක් අපි කරන්න කැමති ඔබ වහන්සේ හරි ලස්සනට කතා කරනවා. පින්වත් කුමාරය හැම සත්වයන් කිරීම අහිංසාව පැතිරීමයි අපේ රුචිකත්වය. මං නම් කැමති ඔක්කොටම අහිංසාව පතරවන්න. හොරකම් කරන්නේ අසීචාර අසීලාචාර දේවල් නෑ මත් පැන්නේ. මේ වගේ වැලකීන එක තමයි ධර්මයේ හැසිරෙනවා කියන්නේ. බහුශෘත භාවය ඇති කරගන්න එක කෙලෙහි ගුණ දන්න එක මෙලෝදීම ප්‍රශංසාව ලැබෙන කාරණා. ඇත්තෙම මේවා තමයි ප්‍රශංසා ලැබිය යුත්තේ. සීල් රකින්න එකයි හොඳට ධර්මයේ දන්න එකයි කෙලෙහි ගුණ දන්නවා නම් ඒවට ප්‍රශංසා ලැබෙන්න ඕන කියනවා. බලන්න පිංගුතුනේ කෙලෙහි ගුණ දන්න එක මුල මතක තියෙන එක. අද කොච්චර කී දෙනෙකුට කෙලෙහි ගුණ නැද්ද කියලා බලන්න. මුල මතක නැද්ද කියලා බලන්න. ඊට පස්සේ ධර්මයේ දන්න එකට ගරු කරන්න ඕන කියනවා. සීල් රකින්න එකට ගරු කරන්න ඕන කියනවා. ආන්න ওই වගේ ಗುಣධර්ම පුරුදු කරන එක තමයි කියනවා ධර්මයේ හැසිරෙන එක. රාජපුත්‍රය. ඊට පස්සේ මේ වාගේ කතා කරනකොට දැන් ස්වාමීන් වහන්සේට හිතුණා මේ කුමාරයා ධර්මය අහන්න හරි කැමති කෙනෙක්. ඊට පස්සේ උන්වහන්සේ තමන්ගේ ඥාණයෙන් බැලුවා මේ මේ ළමයාට කොච්චර ආයුෂ තියෙනවද කියලා. බලන්න පින්වතුනි කර්ම ශක්තිය තව මාස 4කින් මැරෙනවා මෙයා. රාජපුත්‍රයේ තව මාස 5කින් මෙපිට ඔබේ මරණය සිද්ධ වෙනවා. ඊට කලින්ම තමා අපාය දුකින් තමාව අපා දුකින් මුදවා ගන්න. මොකද සංසාරේ අනික් කර්ම ඇවිල්ලා මෙයා අපායට යනවා. කොහොමද සසරේ යන චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු කෙනා සතර අපාය ඉරුම කරගෙන ඉන්නේ. අපා දුකින් නිදහස් වෙන්න කිව්වා රාජකුමාරයාට. ඊට පස්සේ මේ රාජකුමාරයා ගොඩාක් සංවේගයකටපත් වුණා. ඒ මං කොයි ජනපදයටද යන්නේ මොන වගේ දෙයක්ද කරන්නේ මොන වගේ පුරුෂ කාර්යයක්ද කරන්නේ මොන වගේ විද්‍යාවක්ද මොන වගේ මේ ජරා මරණ වලින් නිදහස් වෙන්න මම මොකද්ද කරන්න මරණයෙන් නිදහස් වෙන්න මම මොකද්ද කරන්න ඕන කියලා ඇහුවා. දැන් අපි කියමුකෝ දැන් ওই පහුගිය කාලේ ආරම්භ වුණු කොරෝනා වසංගතය ඒ තැන් තැන් වල පැතිරිලා යද්දී මලගම් ගැන ඊළඟට රටේ ලෝකේ මිනි මැරෙන ඒවා ගැන නිතර අහන්න ලැබෙද්දී අපි කරාත් මරණේ එයි කියලා හිතද්දී දැන් පින්වතුනි අපි කොහොමද මේ මරණයෙන් ගැලවෙන්නේ? මතකද යාපනයේ පැත්තේ මෙයා මරණයෙන් ගැලවෙන්න කියලා වතුරේ බියේ බී ඉඳලා අර මේ මොකද්ද පූජකේ මේ මිනිසුන්ටම කොරෝනා බෝ කළානේ. මරණයෙන් ගැලවෙන්න ගිහිලා මරණය උරුම වුණානේ. ඊට පස්සේ කියනවා රාජපුත්‍රයේ කෙනෙක් යම් තැනකට ගිහිල්ලා ජරා මරණ වලින් නිදහස් වෙනවා නම් ඒ විදිහේ තැනක් ඒ විදිහේ තැනක් නැහැ කියනවා මරණයෙන් ගැලවෙන්න. ඒ විදිහේ විද්‍යාවකුත් නැහැ කියනවා. ඒ විදිහේ පුරුෂකාරයකුත් නැහැ කියනවා. මරණයෙන් ගැලවෙන්න අමරණීය වෙලා ඉන්න වෙනම මිනිසෙක් පිරිමියෙක් කළ යුතු දෙයක් නැහැ කියනවා. මහා ධනවත් උදවිය, මහා භෝග ඇති උදවිය, ශාස්ත්‍රීය රජවරු තවත් බොහෝ ධන දහන්න ඇති උදවිය යන ඔය කවුරුත් අජරාමර උදවිය නෙවෙයි. දානේ වත්පෝසත්කම් තිබ්බා කියලා නොමැරි ඉන්න බෑ. ඉතින් ඔබ අහලා තියෙනවද? අන්දක වේනු පුත්‍ර කියන අය ගැන. එයාලා හරි සූරයි, වීරයි, වික්‍රමාන්විතයි. සතුරන්ට පහර දෙනවා. හිරු සඳු වගේ. අන්තිමේදී යහූදවියත් ආයුෂ ඉවර වෙලා මැරිලා ගියා. එතකොට අන්දක වෙන්නෝ කියන ඒ අය විශාල යුද්ධ කිරීමේ දක්ෂ පුරුෂ වීරියෙන් දක්ෂයි. ඉතින් නමුත් ඒ අයත් මැරිලා ගියා කියනවා. කියනවා අට්ටක අට්ටක වාමක ආදී ඍෂිවරු සයවැදෑරුම් වේද මන්ත්‍ර පාඩම් කරපු අය අනිත් උදවිය ඔය කවුරුත් අමරණීය වුන්නේ නැහැ එක්කෝ මැරිලා ගියා. සාන්ත ඉසිවරු සීල සංවරයෙන් යුක්ත අය තපස්වරු ඒ ඔක්කොම ශරීරයත් ඇහැරියා. වඩන ලද සිත් ඇති රහතන් වහන්සේලා ඉන්නවා. නිවන් මඟ සම්පූර්ණ කරලා ඉන්නේ. ආශ්‍රව රහිතවයි ඉන්නේ. පින්පව් මේ ජීවිතය තුලම ගෙවා දමලා ඉන්නේ. ඒ ඒ රහතන් වහන්සේලා සිරුරත් අරිනවා. මේක හොඳ කාරණාවක් ඔබට මරණය අපි කරා එනකොට සිහි කරන්න. කිසි කෙනෙක් මරණයෙන් නම් බේරුන්නේ අපි කරා මරණයයි මට මරණේ සිද්ධ වෙන්න පුළුවන්. මම මේ ලෝකයේට තියෙන ඇල්ම අත්හරින්න ඕන කියලා තමයි මහන්සි වෙ යුත්තේ. කවදා හරි මැරෙනවා පින්වත්නි අපි. මේවා කිසි දෙයක් අරගෙන යන්නේ අපි. ඊට පස්සේ කියනවා මේ විදිහට මරණේ සියලු දෙනාට උරුමයි කියලා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරද්දී සුජාත කුමාරයා කියනවා මහා මොනිදානෙනි ඔබ වහන්සේ විසින් ওই ගාථාවන් ඊටාම හොඳින් වදාලේ අර්ථවත් ඒ යහපත් දේශනාව නිසා මට ධර්මයේ තේරුණා අනේ ඔබ වහන්සේ මට සරණ වනු මැනව මට තේරෙනවා ඔබ වහන්සේ කියන දේ මරණයෙන් නම් බේරෙන්න බෑ මට පිහිට වෙන්න ඔබ වහන්සේ පින්වත් කුමරුනි ඔබ මාව සරණ යන්න ඕනේ මං සරණ ගියේ ශාක්‍ය පුත්‍ර වූ මහා වීරයාණන් වහන්සේ නමක් ඉන්නවා ආන්නේ උත්තමයාව සරණ යන්න කියනවා මේ මාව සරණ කරගෙන මගේ ඇඟෙල්ලෙන් හදන්න එපා. මමත් සරණ ගිය කෙනෙක් ඉන්නවා. ඒ තමයි ලෞතුරා සම්බුදුරජාණන් වහන්සේ. ඔබත් බුදුරජාණන් වහන්සේ සරණ යන්න. අනේ නිදුකානන් වහන්සේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටින්නේ කොහෙද? කිසිවක් හා සමාන නො වූ ජිනයන් වහන්සේ බැහැ දකින්න මාත් යනවා. කියනවා එහෙනම් කියන්න ඔබ වහන්සේ සරණ ගිය ඒ උත්තමයා ඉන්න තැනක් මම හොයාගෙන යන්නම් කියනවා. කුමරුනි ඔක්කාක වංශයේ උපන් ඒ අජානීය පුරුෂයාණන් වහන්සේ වැඩ සිටියේ පෙරදිග ජනපදයේ උන්වහන්සේ පිරිනිවන් පාවදාලා දැන් නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා නිදුකාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටියා නම් මං උන්වහන්සේගෙන් ධර්මය අහලා සැනසෙන්න ඕන දුර කියනවා නිදුකාණන් වහන්ස ඒ ඔබගේ ශාස්තෘන් වහන්ස යං හේකින් පිරිනිවන් පාවදාළ සේක්ද පිරිණිවන් වැඩියා වූ මහා වීරයන්න් වහන්සේ මම සරණ යනවා. අර කුමාරයා බුදුන් සරණ ගියා. ඊට පස්සේ කියනවා අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයන් සරණ යනවා. නර දේවයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයන් සරණ යනවා. ඒතර මිනිසුන්ට තෙරුවන් සරණ යනවා කියන එක ඒ කාලේ හරියට තේරෙනවනේ පින්වත්නි. අද කාලේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේක තෙරුවන් සරණ යනවා කියන එක. ඊට පස්සේ කියනවා මං වහ වහ සතුන් මැරීමෙන් වළකිනවා. මෙයාම කියනවා මං හොරකම් කරන්නේ නැහැ, වැරදි කාමසේවණී කරන්නේ බොරු කියන්නේ ඊළඟට මම මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියලා මෙයා පන්සිල් සමාදන් වුණා කච්චාන මහරහතන් වහන්සේ ළඟ. ඊට පස්සේ දහසක් රැස් ඇති හිරුමල්ල ආකාශයේ පිළිවෙලකට ගමන් කරන්නේ දිස්වාවම් බබළුවාගෙනයි. ආ දැන් මේ මේ වෙනකොට ඊට පස්සේ පන්සිල් සමාදන් වෙලා මෙයා බොහොම සන්තෝෂයටපත් වුණා. ඊට පස්සේ කච්චාන මහරහතන් වහන්සේ ඉරිදීෙන් භාග්‍යතුන් වහන්සේගේ රන් දෙනින් ගත්ත සරුවඥ ධාතුන් වහන්සේ නමක් ළඟ තැන්පත් කරගෙන හිටියා. ඒ ධාතුන් වහන්සේ සුජාත කුමාරයාට දුන්නා. ගිහිලා දීලා කිව්ව පුත්‍රය දැන් ඔබ තෙරුවන් සරණ ගියා නම් පන්සිල් සමාදන් වුණා නම් මෙන්න මේ ධාතුන් වහන්සේට නිතර වන්දනා කරන්න. වන්දනා කරලා ගොඩාක් පිං කරගන්න. ඔබට ආයුෂ අඩුයි. ඒ ධාතුන් වහන්සේ වඩම්මාගෙන ඉදාම ආපහු කැලින් මාලිගාවටම ගියා. රජතුමා ඉක්මනට කුමාරයාව කැඳෙව්වා. කුමාරයා රජතුමාට විස්තරය කිව්වා. ඉක්මනින් මන්දිරයක් හදලා ධාතුන් වහන්සේ තැන්පත් කළා වන්දනමාන කරන්න පටන් ගත්තා. පන්සිරයක් ගොඩාක් පිං කළා. ඒ අස්සක රජතුමාත් ආරාමයක් හදලා කච්චාන මහරහතන් වහන්සේ වඩම්මාගෙන නිතර ධර්මය ඇහුවා. ඔය අතරේ මාස හතරක් යනකොට කුමාරයා කලුරිය කළා. ඒ කුමාරයා මැරිලා ගිහිල්ලා මහා දිව්‍ය විමානයක ඉපදුනා. ඉර හඳ පාත් වෙනවා වගේ තමයි මේ දිව්‍ය රාජ්‍යය කච්චාන මහරහතන් වහන්සේ ළඟට විමානෙත් එක්ක ආවේ. ඊට පස්සේ මේ විමානයේ රත තියෙනවා ඊළඟට මුතු මැණික් රන් රිදී මේ වගේ නොයේක් දේවල් වලින් සරසලා ඇත්තු අස්වයෝ මේ වගේ ශක්දිවිඳු වගේ තමයි මේ දිව්‍ය රාජ්‍යය එහෙම යන්නේ. ඊට පස්සේ ඇහුවා කච්චාන මහරහතන් වහන්සේ ඔබ මොන වගේ පිනක් කළාද මේ දෙව්ලොව ඉපදුනේ? ඊට පස්සේ කිව්වා මං ඉස්සර මනුස්ස ලෝකෙදී සුජාත කියලා රාජකුමාරියක් වෙලා හිටියා. ඔබ වහන්සේ තමයි මා කෙරෙහි අනුකම්පා කරලා මේ සංවර කරවන උතුම් ධර්මයේ මහව පිහිටෙව්වේ. බලන්න ධර්මයේ පිහිටවනවා කියලා මරණය අනිවාර්යෙන් මාස 4ක් මැරෙන කුමාරයාට කච්චාන මහරහතන් වහන්සේ ධර්මයේ පිහිටෙව්වා කියන්නේ මොකද්ද? තෙරුවන් සරණ දීලා පන්සිල් රකින්න කිව්වා ධාතුන් වහන්සේලාට වැඳ වැඳ ඉන්න කිව්වා. ඒ නිසා ඔබටත් මරණය කියන බය එනවනම් ඔබත් තෙරුවන් සරණ යන්න. පන්සිල් සමාදන් වෙලා මේ ඉන්න ටික දවසේවත් පන්සිල් රකින්න. උතුම් ධාතුන් වහන්සේලා බෝධින් වහන්සේලා සිහි කරගෙන වැඳ වැඳ ඉන්න. ඒකම ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. මගේ ආයුෂ පිරිහිලා තිබුණ බව ඔබ වහන්සේ දැනගත්තා. සුජාත මේට පුද පූජා කරන්න. ඒක ඔබට යහපත පිණිසමයි හේතු වෙන්නේ කියලා ඔබ මට ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් ලබලා දුන්නා. බලන්න කෙලෙහිගෙන ඔක්කොම විස්තර කියනවා. මං ඒ ධාතුන් වහන්සේට සුවඳින් මලින් පූජා පැවැත්තුවා. හරි පිළිවෙලකට මං කළා. මිනිස් ශාරීරිය අත්හැරියට පස්සේ මං නන්දන වනෙහි උපන්නා. මේ රම්‍ය වූ නන්දන වනෙහි නොයේක් වර්ගයේ කුරුළු කොබෙයෝ ඉන්නවා. මම මෙහි දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන නැටුම් ගෙයුම් වලින් සතුටු වෙවි මේ ඉන්නේ මම එදා කරපු පින් බලයට කියලා සුජාත දිව්‍ය රාජයා අපගේ කච්චාන මහරහතන් වහන්සේ ළඟ වන්දනා කරලා අතුරුදහන් වෙලා යනවා. මේ බලන්න මරණය කිට්ටු වුණාට පස්සේ මරණයේ පෙනිපෙනීදීන් රහතන් වහන්සේලා සමාදන් කරපු දේවල් පින්වතුනි ඔක්කොටම අනිත්‍ය කියන එක ස්පර්ශ කරන්න අමාරුයි. සාමාන්‍යයෙන් අනිත්‍ය කිව්වට තේරෙන්නේ නැහැ සමහරන්ට අයට. ධර්මයේ පුරුදු කරපු කෙනෙකුට නම් මේ වෙලාවේ අනිත්‍ය මේ මුළු ලෝකෙම අනිත්‍යයි කියලා තේරෙනවනේ දැන්. උඩු යටිකුරු වෙනවනේ. හිතපු දේවල්ද සිද්ධ වුනේ. හිතන දේවල්ද සිද්ධ වෙන්නේ. අපි දන්නවද තව අනාගතේ මොනවා වෙයිද කියලා? අපේ ජීවිතේ කී දොහක් තියෙයිද කියලා අපි දන්නවද? මේ ඔක්කොම අනිත්‍ය වෙලා යනවා පින්වතුනි වෙනස් වෙලා යනවා. ඉතින් පින්වතුනි ඉතින් ඒ නිසා ඒ අතරතුර අපිට පුළුවන් වුණොත් තිසරණිය දැන් හොඳටම තේරෙනවා හොඳට කල්පනා කරන්න අපේ කවුද චත්තමානවක චත්තමානවක ඊළඟ මොහොතේ මැරෙන්න හිටපු කෙනෙක්. ඊළඟ මොහොතේ මැරෙන්න ඉන්න කෙනා බුදුරජාන් වහන්සේ සමාදන් කෙරෙව්වේ තුනුරුවන් සරණේ පන්සිල් වලයි. ඊට පස්සේ තුනුරුවන් සරණ යෑම නිතර සීකර කර ඉන්න කිව්වා. යෝ වද තම් පවරෝ මනුජ්ජේසු. ආදි වශයෙන් තුනුරුවන් ගුණනේ කි තියෙන්නේ. එතකොට ඒ නිසා ඊළඟ මොහොතේ මැරෙන කෙනෙක් බුදුරජාණන් වහන්සේ සමාදන් කරලාවේ තුනුරුවන් සරණේ පන්සිල් වලයි. එච්චර ලොකු වෙනසක් කරන්න පුළුවන්. පස්සේ දෙව්ලොව ඉපදුන චත්තමානවකට නිවන ගැන කියලා දුන්නා සෝවාන් වුණා. ඒ නිසා අපිට දැන් තේරෙනවා නම් අපි ඊළඟ මොහොතේ මැරෙන්න ඉන්න කෙනෙක් කියලා හොඳම දේ තමයි දැම්ම තුනුරුවන් සරණ හොඳට සමාදන් වෙලා පංචශීලයේ සමාදන් වෙලා මේ ඉන්න ටික කාලේ පන්සිල් කඩන්න නැතුව ඊළඟට තුනුරුවන් සරණ නිතර සීකරගෙන උදේ හවස තෙරුවන් වැඳගෙන බණ අහගෙන පින් කරගෙන ඉන්න එක. ඒක තමයි යාට පිහිට පිනිස රැකවරණේ පිනිස පවතින්නේ. ඉතින් ඒ නිසා මේ මේ කරුණු කාරණාවලින් මේ විමාන කතාවලින් ඒව තේරුම් ගන්න. තවත් තියෙනවා මේ දිව්‍ය පුත්‍රයෙක් ගැන විස්තරයක්. අසුන් යොදන ලද අශ්වයෝ ඉන්න ලස්සන දිවිමානයක්. සක්දෙවිඳු වගේමයි කියලා හිතෙන්නේ අන් අයටත් එච්චරම සැප සම්පත් පිහිටලා තියෙනවා. ඊට පස්සේ රන්දැල් ඒ වගේම රත් ඒ රතේ තියෙන රෝදවල ලස්සන ඒ වගේම පොකුණු වල ලස්සන ඊළඟට මැණික් වල ලස්සන ඊළඟට අහසේ ගමන් කරනකොට එන සීනු නාදය ඊට පස්සේ දිව්‍ය ഘോഷා දිව්‍ය පංචතූර්ය නාද දිව්‍ය අප්සරාවන්ගේ ස්වභාවය දිව්‍ය අප්සරාවන් නටනකොට ඇහෙන හඬ ඔවුන්ගේ ඇස් මුව පැටවුන්ගේ වගේ සොඳුරු කතා බහ තියෙන ඈලා වෛරොඩි මාණික්‍ය ආදී මැණික් වලින් කරපු ආභරණ පළඳගෙන ඉන්න හැටි ඉතින් මේ වාගේ සොඳුරු අප්සරාවන් පිරිවරාගෙන මහා දිව්‍ය විමානයක වාසය කරන දිව්‍යාංගනාවක් දෙවියෙක් මුගලන් මහරහතන් වහන්සේ දුටුවා. ඉතින් මේ පිටු ගණනාවක ඒ දිව්‍ය විමානේ විස්තර තියෙනවා. ඒ දෙවියෝ විඳින සැප සම්පත් සින්දු නැටුම් ගැයුම් වායුම් වලින් ප්‍රීති වෙවින් හැටි විස්තර කරනවා මේ විමානවත්වී. ඊට පස්සේ අහනවා මුගලන් මහරහතන් වහන්සේ ඇත්තටම මොකද්ද මේ කරගත්ත පින? ඊට පස්සේ කියනවා පොඩි පිනක් නම් වෙන්න බෑ කියනවා. එච්චර දිව්‍ය සැප කියනවා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි ඊ අග්‍ර පුද්ගල වූ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ ඒ ඉඳුරන් ජයගත් කෙලෙස් නැති දේවාති දේව වූ සුන්දර පුණ්‍ය ලක්ෂණයන්ගෙන් යුක්ත දිවි මිනිසුන් හට අමා මහ නිවනේ දොර විවෘත කළ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණා. මං උන්වහන්සේව දැකගත්තා. සසරෙන් එතරට වැඩි උන්වහන්සේ හස්ති රාජයෙක් වගේ. තනි රත්තරණින් කරපු රූපයක් වගේ. උන්වහන්සේව දැක බලාගත්තු ගමන් වහවහා මං හිත පිරිසිදු කරගත්තා. සුභාසිත දජේ වූ ඒ බුදුරජාණන් වහන්සේව දැකගත්තට පස්සේ කිසිවකට නොයැලෙන උන්වහන්සේට මම මගේ නිවසේ මල් අතුරලා දම්පැම් පූජා කරගත්තා. ඊතා පිරිසිදුව ප්‍රණීත විදිහට ඒ රසවත් ආහාර පාන පිළිගැන්වුවේ. ඒ වගේම සිවුරුත් පූජා කරගත්තා. කාශ්‍යප බුදුරජාණන් ඊළඟට කියන සුභාසිත දජ ඒ කියන්නේ පින්වතුනි රජෙක් හොයාගන්න පුළුවන් ඒ රාජ්‍යයේ කොඩි පළඳලා තියෙන රජුරුවන්ගේ රාජ්‍යය සම්පූර්ණ ඒ රජතුමාගේ යටතේ තියෙන්නේ කියලා. ඒ වගේ තමයි මේ ලෝකේ යන්තාක් සුභාසිත තියෙනවද? යහපත් වචන තියෙනවද? සත්‍ය වචන තියෙනවද? එහි දජේ තමයි. එහි පුරෝගාමි තමයි. සම්පූර්ණයෙන්ම සත්‍යයෙන්ම සුසැඳි උත්තමයා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේට දම්පැන් කැවිලි පෙවිලි හැම දෙයක්ම පූජා කළා. ඊට පස්සේ මේ විදිහට රසයට දන් දීලා ප්‍රණීතව දන් දීලා මේ බුදුරජාණන් වහන්සේගේ ඒ ශාසනයේ මාර්ගඵල ලබන්න බැරි වුණා. හැබැයි ඒන් දිව්‍ය ලෝක ඉපදිලා මෙච්චර දිව්‍ය සැප තියෙන දිව්‍ය විමානයේ පහළ වුණා මමත් මගේ බිරිඳත්. මේ විදියට දිව්‍ය සැප සම්පත් වලින් ආඩ්‍ය වුණා. සංඝයා විශේෂ දම් පැම් පූජා කළා. පැම් පොකුණක් වගේ මං ගත කළා කියලා කියනවා. ඒ කියන්නේ ඕනම දෙයක් දුන්නා කියනවා. මම මේකේ අටුවාව බැලුවා. එතකොට කියනවා මේ දෙන්න තමයි කියන මේ දෙවියයි දිව්‍යාංගනාවයි තමයි කියනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අසද්දෘශ මහා දානේ දුන්නේ. දැන් ඇත්තටම බලනකොට අපේ බුද්ධ ශාසනයේත් අසද්දෘශ මහා දානේ දුන්න කුසෝ රජුරෝයි මල්ලිකා දේවියයි මාර්ගඵල ලැබලා හිටියේ නෑනේ. මේ දෙන්නත් අසද්දෘශ දානේ දුන්නා මාර්ගඵල ලැබලා හිටියේ නෑ. හැබැයි කාශ්‍යප බුද්ධ ශාසනයේ දෙව්ලොව ගියේ තවම දෙව්ලොව අපේ බුද්ධ ශාසනයේ පොළොව ගව් හතක් වැඩිනකල් මේ දෙව්ලෝ දිව්‍ය ලෝකේනේ. ඉතින් ඒ දිව්‍ය සැප ඒ දිව්‍ය විමානවල ස්වභාවය හරි පුදුමයි. ඉතින් මොවුන් කවදා හරි බුද්ධ ශාසනයක කරපු පින බුදු කෙනෙකුට දානයක් මානයක් පූජා කරගත්ත කෙනෙක් පින්වතුනි සසර දුකේ සසර දුක් ඉවර කරන්න නැතුව ඉන්නේ කල්ප ලක්ෂයක් ගිය තැන හරි සසර දුකෙන් නිදහස් වෙනවා. ඒ නිසා මොවුන්ට බොහෝ කාලයක් යහපත පිණිස පවතී. ඒතර අපේ විමානවත් වල කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අසද්දෘස දානේ දුන්න දෙන්නත් දිව්‍ය විමාන ඉපදිලා ඉන්නවා මොගලම් මහරහතන් වහන්සේට මුණ ගැහුණ විස්තර තියෙනවා. ඊට පස්සේ පින්වතුනි තවත් දිව්‍ය විමානයක් තියෙනවා. ඒ දිව්‍ය විමානේ මහා සැප සම්පත් වලින් ඒ දෙවියා ආඩ්‍ය වෙලා ඉන්නකොට මුගලම් මහරහතන් වහන්සේ තමයි ඇහුවේ මොකද්ද කරගත පින කියලා. මේ දෙවියන් කරගත පින තමයි පින්වතුනි මේ මනුස්ස ලෝකේ හිටපු මමත් මගේ බිරිඳත් මනුස්ස ලෝකයේදී ගිහි ජීවිතය ගත කළේ පැම්පකුණක් තියෙනවා වගේ. පැම්පකුණක් තියෙනවා වගේ කියන්නේ කිසි කෙනෙකුට කරදරයක් නෑ ඕන කෙනෙකුට යමක් ඉල්ලන්න පුළුවන් අය. ඒ මිනිස්සු කරදරයක් නෑ කාටවත්. මිනිසුන්ට පිහිට තියෙනවා, සැනසෙල්ල තියෙනවා. පිපාසෙට පැම්බොන්න පුළුවන් පොකුණක් වගේ. ඉතින් මිනිසුන්ට කරදරයක් නැතුව හැම දිනාටම යහපත සැනසෙල්ල ඇති කරලා හිටපු ජෝඩුවා. ඉතින් මේ දෙන්න මේ යුවති ප්‍රතින් දෙදෙනා ওই විදිහට ගොඩාක් පින් කළා. මේ අයට දරුවෝ හිටියේ නැහැ. ඉතින් ඒ නිසා නමුත් හොඳට පින් කළා නෝනයි මහත්තයා දෙන්න. ඒ විදිහට පින් කළා දිව්‍ය ලෝකයේ ඉපදුනා. අදටත් දිව්‍ය සැප සම්පත් විඳගෙන වාසය කරනවා කියලා ඒ අගාරී විමාන වස්තුව කියලා ඒ දෙවියන් අතරට ගිය හොඳට පින් කරපු අඹුසැමි යුවලගේ විස්තර තියෙනවා. නිසා අද කාලේ තියෙන හොඳට පින් දහම් කරන නෝනායි මහත්තයා දෙන්න එක වගේ හොඳට පින් දහම් කරගෙන ඉන්න පවුල් තියෙනවා. ඒ අයට ඇත්තටම කියන්න තියෙන ඒ අයට දුක් වෙන්න දෙයක් නැහැ. ඒ අයට මේ ජීවිතේ මොන කංකටලු කරදර ඒ දෙන්න අනිත් එක තමයි දෙන්නම අනුමෝදන් වෙනවා. මහත්ය පිනක් කරනකොට නෝනා අනුමෝදන් වෙනවා. නෝනා පිනක් කරනකොට මහත්ය අනුමෝදන් වෙනවා. දෙන්නට දෙන්න අකුල් හෙලන්නේ නැහැ. එකට සෑ වන්දනාවට යනවා, එකට බෝධි වන්දනාවට යනවා, එකට බණ අහනවා, එකට සිල් ගන්නවා. දෙන්නම එකම විමානේ ඉපදුනා. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළි අර ප්‍රියමනාපව ස්වාමියයි බිරිඳයි ඉන්නකොට ඒ අය කැමති නම් පරලෝකෙත් එකට ඉපදෙන්න සම සද්ධා සම සීලා සම ඡාගා සම පඤ්ඤා ශ්‍රද්ධාව දෙන්නගේ සමානයි නම් සීලයේ සමානයි නම් දන් දීම සමානයි නම් දෙන්න නුවණින් කල්පනා කරන විදිය සමානයි නම් මෙලොවත් දෙන්න සතුටින් ඉන්නවා පරලොවත් දෙන්න සතුටින් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒක කොයි තරම් සනාත වෙනවද කියලා බලන්න මනුස්ස ලෝකයේ මේ යුවතිපතින් ඒ විදිහට හිටියා දැන් දිව්‍ය ලෝකෙත් එකම විමානයේ අප්‍රමාණ සැප විඳිමින් සිටිනවා ඉතින් ඒ නිසා මේවා තමයි සාක්ෂි දැන් මොකද අපිට පින්වතුනි මෙහි කෙනෙක් මැරෙනවා මැරුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා පේන්නේ දැනෙන්නේ නැහනේ නමුත් මෙන්න මේ මුගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා බලාගෙන ඇවිල්ලා දේශනා කළානේ මේවා ගෞතම බුද්ධ ශාසනයේ පීඨ ලබන කෙනෙකුට දිව්‍ය ලෝකවල විස්තර දැනගන්න එක බාධා පිණිස පවතිනවා නම් මේවා රහතන් වහන්සේලා දේශනා කරන්නේ නැහනේ. එහෙනම් රහතන් වහන්සේලා කටපාඩමින් ගේන්නේ නැහනේ. එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේ ගේන්නේ නැහනේ. එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේට තිබ්බනේ තෝරලා පංච උපාදානස්කන්ධේ පටිච්චසමුපාදයේ ආයතනය අභිධර්ම ඔය ටික විතරක් දේශනා කරන්න තිබ්බනේ මිහිඳු මහරහතන් වහන්සේට. මිහිඳු මහරහතන් වහන්සේ මේ වගේ නාවයයි. මේ වගේ තමයි මිනිසුන්ගේ හිත සුද්ධ කරන්න පුළුවන්. මිනිසුන්ගේ හිත ගොඩාක් කහට සහිතව තියෙනවා. ඒ ඇයි කහට සහිතව තියෙන්නේ? මිනිසුන්ගේ හිතවල තියෙනවා කර්ම කර්මඵල විශ්වාසය නැති බව. තමන්ගේ තමන්ට යහතින් ඉන්න පුළුවන් නම් ආයේ පින්පව් විශ්වාස කිරිලක් නැහැ. ඒ වගේම රාගේ හිතට ආවට පස්සේ පින්පව් කතාවක් නැහැ. කොහොම හරි තමන්ගේ හිතට ආපු රාග සිතිවිල්ල සන්තරපණය කරගන්න බලන්නේ. තරහක් ආවට පස්සේ මොන පිම්පව්වත් මතක නැහැ තරහට කියාගෙන යනවා ගහනවා බයිනවා මරනවා ඊළඟට රැවටෙන්න ගියාට පස්සේ ලේසි නෑ හරියට බය වෙනවා හරියට තැති ගන්නවා මරණ ඉදිරියේ හූල්ලනවා ඇයි මේ ලෙඩ දුක් කරදර කියලා හූල්ලනවා බුදුරජාණන් වහන්සේ සංසාර දුකෙන් නිදහස් වෙන්න කිව්වේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ මිනිස්යාට එක දිගට උරුම වෙලා තියෙන නිසා නේද? ඉතින් ඒ නිසා වින්දුනේ මේකෙන් ගැලවෙන්න මේකෙන් ගැලවෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැනම ශ්‍රද්ධාව පිහිටවා ගන්නට ඕන. ඊළඟට අපි බලමු තවත් විස්තරයක්. ඒත් මුගලන් මහරහතන් වහන්සේ දැක්ක ආනුභාව සම්පන්න දිව්‍ය විමානයක් මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා මොකද්ද කරව පින කියලා. ඉතින් ඇත්තනම අපිට මේ දේශනා ඉගෙන ගන්නකොට ගොඩාක් අපේ හිත යන්නේ දිව්‍ය විමානයටත් වැඩිය කරපු පිනට. ඉතින් ඒකත් හොඳයි මොකද පින් හරියට පින කරගත්තොත් ඉතින් ගිහිල්ලාම බලා ගන්න බැරි අය. එකක් එකක් ගානේ. ඊට පස්සේ මොගලන් මහරහතන් වහන්සේ අහනකොට කියනවා සෝ මහා මුනි මුනිදුනි ඍජු සිත් ඇති පහන් සිත් ඇති ආර්ය සංඝ රත්නියට මම පළතුරු පූජා කළා. ඒ පුණ්‍ය විපාකයෙන් තමයි මං දෙව්ලොව ඉපදුනේ. මෙයාට මනුස්ස ලෝකෙ ඉදින් කරගන්න පුළුවන් වෙච්ච පින තමයි කියනවා සංඝයාට පළතුරු පූජා කරගන්න. බලන්න පළතුරු පූජා කිරීමේ පින. ඒ නිසා මිනිස් ලෝකයේ සැප පතනවා නම් දෙව්ලොව සැප පතනවා නම් එයා කල යුත්තේ නිතර නිතර පළතුරු පූජා කරන එකයි. ඒකමයි සුදුසු. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මෙච්චර සැප සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ පළතුරු පූජාවේ ආනුභවයෙන් කියනවා. එනිසා ප්‍රණීත පළතුරු තුනුරුවන් විසින් පූජා කරන්න. ස්තූප පූජා, බෝධි පූජා වලදී උදේවරුේ කරනකොට කිරිහාරත් එක්ක පළතුරු පූජා කරන්න. සංඝයාට දම්පැන් පූජා කරනකොට හොඳට පළතුරු පූජා කරන්න. පළතුරු පූජාවක් ලැහැත්ති කරගන්න. ඊළඟට දාන්සැල් දෙනකොට දාන්සැලුත් එක පළතුරු දාන්සැල් දෙන්න. දැන් බලන්න පහුගිය කාලේ මිනිස්සු එක එක විදිහට පින් කරගත්තානේ කලබල එනකොට මිනිස්සු ගෙවල් වලට ගිහිල්ලා මිනිසුන්ට ආධාර උපකාර කළා අර එක මහත්තයෙක් විශාල එළවලු තොගයක් ගෙනල්ලා මිනිසුන්ට එළවලු දාන්සලක් දීලා තියෙනවා. ඉතින් ඒ මේ ළමයි සුප් දාන්සල් දෙනවා, වියලි ආහාර දාන්සල් දෙනවා. ඒවයි කොච්චරනම් පින්කම් කරගන්නවද? ඊට පස්සේ ඒ දාන් දීමේ විපාක ඊළඟට සිරිපාදේ නගින අයට හැරමිටි දාන්සලක් දෙනවා, රුටි දාන්සල් දෙනවා. ඊට පස්සේ බෙහෙත් ඖෂධ දාන්සල් දෙනවා. කොච්චර මිනිස්සු දාන්සල් දෙනවද? ඉතින් ඒ නිසා මේ ඊළඟට දන්සැල් කාලෙට කොණ්ඩ කපන දන්සැල් තියෙනවා. ඒක මේ දුටුගැමුණු රජුරන් කාලෙත් තිබිලා තියෙනවා. බා මේ බාබරලා කීප දෙනෙක් දන්සැලේ තියලා තියෙනවා. කැමති කෙනෙකුට කොණ්ඩේ කපා ගන්න පුළුවන් මිල අය කිරීමක් නැහැ. ඒකත් පුණ්‍ය විපාක. ඒ නිසා ඒ විදිහට පළතුරු පූජාවේ මේ ආනුභාවය. ඉතින් ඒක බලන්න මේ මෙච්චර බුද්ධ දේශනාවේ පළතුරු පූජාවේ ආනුභාවයේ තියෙද්දී අද කාලේ මිනිස්සු කොච්චර පළතුරක් පූජා කළත් ගරහනවනේ. ඊට පස්සේ තියෙන දිව්‍ය විමානෙත් මේ ගොඩාක් ලස්සන ආනුභාව සම්පන්න දිව්‍ය විමානයක්. ලස්සන දිවියෙකුයි ඊටම පැහැෙන දිව්‍ය අප්සරාවකුයි ඉන්නවා දිව්‍යාංගනාව ලක්ෂ ගාණක් පිරිවරාගෙන. මොගලම් මහරහතන් වහන්සේ ආනවට කියන අනේ ස්වාමීනි අපි දෙන්නා මනුස්ස ලෝකෙත් අමු සැමියෝ දෙන්නා. ඉතින් අපි දෙන්න එකටම පින් කළා. ගිහි ජීවිතේ ගත කරනකොට අපි දෙන්න පැම් පොකුණක් වගේ. කවුරු අපි මෙයා දන් දෙනකොට මම අකුල් හෙලන්නේත් නැහැ මම දන් දෙනකොට මෙයා අකුල් හෙලන්නේත් නැහැ. අපි දෙන්නම බඩගින්නේ හිටියත් අපි දෙන්න කෑම කෑවත් අපි දෙන්න සිල් ගත්තත් අපි දෙන්න අපි එක එකටම පින් කළා. කවදාවත් අපි දෙන්න පිනට බාධා කරගත්තේ නැහැ. ඉතින් මේ විදිහට අපි දෙන්නම එකතු වෙලා ආර්ය මහා සංඝරත්නයේ විශේෂයි නිතර අපි දෙන්න දම්පැන් පූජා කළා. මේ පින් බලෙන් අපි දෙන්නම එක විමානය ඉපදුනා කියනවා. ඊට පස්සේ තවත් විමානයක් තියෙනවා. ඒ ඒ විමානයේදීන් කරලා තියෙන්නේ මේ නෝනායි මහත්තයයි ওই විදිහටම යුවතිපතින් දෙන්න එකට හොඳට පින් කරලා ඊට පස්සේ මේ දෙන්නාගේම සබ්බ සකලමනාවම එකතු කළා. ඒ කියන්නේ කන කර ආභරණ වස්තු ඔක්කොම එකතු කළා මෙයාලා කරලා තියෙන කුටියක් හදලා. නෝනායි මහත්තයයි දෙන්න. සංඝයාට පූජා කළා. ඒ දෙන්නා හම්බ කරන සල්ලි වලින් මැරෙන කලම සංඝයාට උපස්ථාන කළා. කුටියකුත් පූජා කළා සංඝයාටත් උපස්ථාන කළා. තවතිසාවේ ඉපදිලා තියෙනවා දෙන්නාම එක විදිහට ඒ දිව්‍ය සැප සම්පත් මේ භුක්ති විඳිනවා. ඉතින් මේ විදිහට මුගලන් මහරහතන් වහන්සේට ගොඩාක් මොන ගැහිලා තියෙනවා මේ පින්වතුනි මේ අමුසැමියන් දෙන්නා එකට පින් කරලා එකට විපාක විඳපු ඒවා. ඉතින් ඒ නිසා නෝනයි මහත්තයා එකට දැන් මේ වගේමයි අනිත් පැත්තත්. සමහරට නෝනයි මහත්තයා එකටම පව කරනකොට ඇයි මිනිහත් කසිපු පෙරෙනවා නෝනත් ඒකට සපෝට්. සමහරලාට ඉපදින නිරේ හෝ තිරිසන් ලෝකේ හෝ പ്രേත ලෝකේ එකටම උපදිනවා. එකටම උපදිනවා. දැන් අර එක බුස പ്രേතවත්වෝ කියලා අර gedara කට්ටි ඔක්කොම තාත්තා බොල් වී කවලම් කරනවා. ඊට පස්සේ ඒ වගේ ඔක්කොම එකට පව් කළේ එකටම ඉපදුනානේ. ඒ වගේ එකටම මේ කර්ම විපාක විඳිනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ අද දවසේ අපි ඉගෙනගත්ත විමානවත් වලින් අපි ඉගෙනගත්ත විශේෂ කාරණාවක් තමයි එකක් සුජාත විමානවත්වයෙන් අර මරණය පෙනිපෙනී මොනවද කරන්න ඕන පින්. තෙරුවන් සරණ යන එකයි පන්සිල් සමාදන් වෙන එකයි ධාතුන් වහන්සේලාට වඳින එකයි නිතර ධර්මය අහන එකයි. ඊට පස්සේ ඉගෙන ගත්තා නෝනායි මහත්තයා එකට පින් කරලා gedara yuwathi petin එකටම විපාක විඳින හැටි. ඉතින් ඒ නිසා මේවා තේරුම් අරන් තියෙන එක අපිට හරි උපකාරයි. ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේ උතුම් ධර්මයේ ඉගෙන ගැනීමේ පින් බලෙන් ඔබගේ ජීවිතේ තව තව පිනෙන් කුසලෙන් පුරවා ගන්න වාසනාව ලැබේවා. බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලැබේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි අද දවසේ දිවසින්දුටු දෙව්ලොව සැප උතුම් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ පෝනෑව මැදවච්චය යන ලිපිනේ පදිංචි පින්වත් කැලුන් සමීර මහත්මයා සහ පොළොන්නරුව ජයන්තිපුර පදිංචි පින්වත් චාමික හිට්ටිආරච්චි මහත්මයා ඒ වගේම දිලිනී විමරරත්න මහත්මිය විසින්. ඉතින් අපි කවුරුත් සිත ප්‍රාර්ථනා කරමු අපි කවුරුත් රැස් කරගන්න අනන්ත අප්‍රමාණ පින්බලේ ලක් දෙරණටත් ලෝකයටත් ව්‍යසනයක් වන ඒ වසංගතය ව්‍යසනය දුරින්ම දුර වෙලා ලෙඩ රෝගවලට පත් වුණ අය සුවපත් වෙලා මේ මනුස්ස වර්ගයාට සියලු රැකවරණේ ආරක්ෂාව සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි පින් පමනවනවා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින්වතුනුත් ඒ වගේම මේ ලක් දෙරණත් සියලු දෙනාත් බුදු සසුනත් දෙවියෝ ආරක්ෂා කරත්වා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා. ඒ වගේම අපි පින් පමුණුවන මීට වසර දෙකකට පෙර මිය පරලෝගිය විමලරත්න පියාණන්ට සහ මීට වසර 14කට පෙර මිය පරලෝගිය මොනක හෙට්ටිආරච්චි මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා. ඉතින් මේ පින්වතුන් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන පරිදි මේ මිය පරලෝගිය ඒ නම් සඳහන් කළ ඔබගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ කවුරුත් නම් මේ මිය පරලෝගිය ඥාතීන්ට මේ පින් බලෙන් පරලෝ සැපේ වේවා කියලා අපි පින් පමුණුවනවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් බලෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ධර්මාවබෝධයේම සැලසේවා. පොළොන්නරුව ජයන්තිපුර පදිංචි පින්වත් චාමික හිට්ටිආරච්චි මහත්මයා දිලිනි විමරත්න මහත්මිය හා පූර්ණෑව මැදවච්චිය ලිපිණේ පදිංචි පින්වත් කැලුම් සමීර මහත්මයාට ඒකාන්තේ මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියත් ගෞතම සසුනේ පිහිට පිරිසරණස් සැලසේවා ඒ වගේම මේ 8 වන දින උපන් දිනයේ සැමරූ පින්වත් සානිකා මදුවන්ති මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ ආශිර්වාදය මේ පින් බලයෙන් සැලසේවා. අනාගත ජීවිතය ඒ අටවන දිනට උපන් දිනය සැමරූ පින්වත් සානිකා මදුවන්ති මහත්මියට ඒ අනාගත ජීවිතයේ තුනුරුවන් සරණින් පිම්පිරෙන ජීවිතයක් වේවා. ඒ වගේම දායකත්වයේ දරුව අයගේ පවුල්වල සියලු දෙනාටත් නන් අයුරින් උදව් කරපු සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඔබ මේ කරපු ධර්ම දානයේ අනුහසින් සසර දුකෙන් නිදහස් වීමේ වාසනාව ඔබට ඒකාන්තයෙන් සැලසේවා නිවනින් සැනසෙත්වා. ඒ වගේම ලක්විරු ගුවන්විදුලිය, ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී දායකත්ව දේශනා ඒ වගේම දායකත්ව සපයන සියලු දෙනාටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට සියලු දෙනාට මේ පින් බලයෙන් මෙලෝ පරලෝ යහපත සැලසේවා ගත කරන ජීවිතේ පිනෙන් කුසලින් ගෙවේවා පින් කුසල් දහම් රැස් වේවා සසර දුකෙන් නිදහස් වෙන්න සුගති රැකවරණයට නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා පින් පමුණවනවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න